අපේ ජීවිතය පරිපූර්ණ වශයෙන්ම සපවත් කර ගැනීම පිණිස කාලයක් දැන් අපිට උදා වෙලා තියෙනවා. ඒ සඳහා අවස්ථාවක් අපිට දැන් උදා වෙලා තියෙනවා. ඒ උදා වුණ කාලය, ඒ අවස්ථාව මඟහැරම මඟහැරෙන්නේ මොන වගේ විදිහකින්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ ලැබුණ අවස්ථාව අපිට සාර්ථකව ඒ සැප ඇති කරගන්නට යොදාගත හැක්කේ කොහොමද කියලාත් අපි දැනගන්න ඕන. එහෙම නැත්නම් අපිට අතීත ජීවිතවලදීත් ඒ වගේ අවස්ථා මුණ ගැහිලා ඇති. ජීවිතේ පරිපූර්ණ වශයෙන් සපවත් කරගන්න පුළුවන් අවස්ථා අතීතයේදී අපිට මුණ ගැහිලා ඇති. ඒ වගේ අවස්ථා උදා වෙලා ඇති. නමුත් අපි අතින් ඒ අවස්ථා මගහැරලා තියෙනවා. එහෙන් මග නොහැරුණා නම් අපි පරිපූර්ණ වශයෙන් සපවත් භාවය උදා කරගෙන අතීතයේදී ඉතින් අද දවසේදී අපිට ලැබුණ අවස්ථාව අපි මඟ හැරගත්තොත් ඒක මහා භාග්‍යයක්. ඒ නිසා අපි මේ ලැබුණ අවස්ථාව මඟ හැරෙන්නේ නැති වෙන්න ඒ අවස්ථාවෙන් උපරිම වශයෙන් අපි ජීවිතේ සපවත් කරගන්න කල්පනා කරන්න ඕන. ඒ සඳහා භාගතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන ලස්සන දේශනාවක් අපි අද ශීකර දෙන්න කල්පනා කළා. අපි කියවලා තියෙනවා කල්යාණ මිත්‍ර සූත්‍රය කල්යාණ මිත්‍රයා ගැන වදාළ දේශනාව. මේ දේශනාව සවැත් නුවර ජේතවනාරාමේදී තමයි භාගතුන් වහන්සේ විසින් කළේ. ඒක තියෙනවා මේ විදිහට එකත් පසක සිටි පසේ නදී කොසල් රජතුමා භාගතුන් වහන්සේට මෙහිම කිව්වා. ස්වාමීනි මං හුදකලාවේ තනියම ඉන්නකොට මෙන්න මේ විදිහේ කල්පනාවක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ ඊතා යහපත් ලෙස ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලයි තියෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇති කෙනාටයි. කල්යාණ යහළුවන් ඇති කෙනාටයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයයට වැටුණ කෙනාටයි. අතර භාග්‍යතුන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා. ඒ ධර්මයේ දැන් අපිට අහන්න ලැබිලා තියෙනවා. අපිට ධර්මය අහන්ත ලැබිලා තියෙනවා. ඉගෙන ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒතරේ ධර්මයේ කොයි වගේ කෙනෙකුටද තියෙන්නේ? ඒ ශ්‍රී සද්ධර්මය තියෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇති කෙනාටයි. කල්යාණ යහළුවන් ඇති කෙනාටයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණ කෙනාටයි. පාප මිත්‍රයන් ඇති කෙනාට නොවේ. පාපී යහළුවන් ඇති කෙනාට නොවේ. පවිතු මිතුරන්ගේ අසුරට වැටුණ කෙනාට නොවේ. හොඳට මතක තියාගන්න. දැන් පාප මිත්‍රයන් ඇති කෙනාට පාපී යහළුවන් ඇති කෙනාට පාප මිත්‍රයන්ගේ ඇසුරට වැටුණු කෙනාට ධර්මය කියවන්න ඉගෙන ගන්න බැරිද? බැරිද? පුළුවන්. එයාට ධර්මය ඉගෙන ගන්න පුළුවන්. ධර්මය පාඩම් කරන්න බැරිද? පුළුවන්. ඒ ධර්මය කියලා දෙන්න බැරිද? පුළුවන්. හැබැයි ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් යාට ගන්න බෑ. ඒ නිසායි පාප මිත්‍රයන් ඇති කෙනාට ඒ ධර්මයේ අයිති වෙන්නේ නැහැ. ඒතර භාගතුන් වහන්සේ කියා සිටින පින්වත් මහරජ ඒක එහෙමම තමයි. පින්වත් මහරජ ඒක එහෙමම තමයි. පින්වත් මහරජ මා විසින් ඊතා යහපත් ලෙස ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලයි තියෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ කල්යාණ මිත්‍රන් ඇති කෙනාටයි. කල්යාණ යහළුවන් ඇති කෙනාටයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණ කෙනාටයි. පාප මිත්‍රයන් ඇති කෙනාට නොවේ. පාපී යහළුවන් ඇති කෙනාට නොවේ. පවිතු මිත්‍රයන්ගේ ඇසුරට වැටුණු කෙනාට නොවේ. එනම් මතක තියාගන්න ඒ කාරණා. අර කොසල් රජුරු ඇවිදින් භාගතුන් වහන්සේට ප්‍රකාශ කළ කාරණාව භාගතුන් වහන්සේ ඒ විදිහටම අනුමත කරනවා. නේද? එහෙනම් ඒ ධර්මයේ තියෙන්නේ කාටද? භාගතුන් වහන්සේ ඊතා යහපත් ලෙස දේශනා කර ධර්මයේ කාටද තියෙන්නේ? අයිති වෙන්නේ. අ කල්යාණ මිත්‍රයන් ඇති කෙනාට. කල්යාණ යහළුවන් ඇති කෙනාට. කල්යාණ මිත්‍ර ආශ්‍රයයට වැටුණ කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. එනගේ ධර්මය පාඩම් කරපු ධර්මයේ ඉගෙනගත්ත ධර්මයේ කියන සිළු දෙනාට මේ ධර්මයේ තියෙනවද? සිළු දෙනාට මේ ධර්මයේ නැහැ. ඒ ධර්මයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇති කෙනාට. කල්යාණ යහළුවන් ඇති කෙනාට කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටුණ කෙනාට මේ ධර්මයේ තියෙන්නේ. පාප මිත්‍රයන් ඇති කෙනාට, පාපී යහළුවන් ඇති කෙනාට, පාප මිත්‍රයන්ගේ ඇසුරට වැටුණ කෙනාට මේ ධර්මයේ නැහැ. හැබැයි මේ ධර්මයේ පාඩම් කරයි කියයි. ධර්මයේ පුරුදු කරනවා වගේ ලෝකෙට පෙනෙයි. හැබැයි ඒ අයට මේ ධර්මයේ නැහැ. එහෙනම් මේ ධර්මයෙන් තමයි ජීවිතේ පරිපූර්ණ සපක් ඇති කරලා දෙන්නේ. එන සැප කැමැති කෙනා වශයෙන් පරිපූර්ණ සැප කැමැති කෙනා වශයෙන් කළ යුතු වැදගත්ම දේ මොකද්ද? කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් බවට පත්වීම, කල්යාණ යහළුවන් ඇති කෙනෙක් බවට පත්වීම, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටුණු කෙනෙක් බවට පත්වීම. ඇයි ඒ විදිහට කළ යුත්තේ? එයාට තමයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ සැබෑ උරුමය ලැබෙන්නේ එයාටයි. ධර්මයේ සැබෑ උරුමය ලැබෙන කෙනාට තමයි ධර්මයෙන් ලැබෙන ඒ පිහිට පිළිසරණ පරිපූර්ණ වශයෙන් අත්කරගත හැකි වන්නේ. ඒ නිසා අපි මේ ධර්මයේ මුණ ගැහුන වෙලාවේ ධර්මයේ සජීවී විදිහට තාමත් අපිට පරිහරණය කරන්න පුරුදු කරන්න පුළුවන් පරිසරයක් තියෙන යුගයක ඒ ධර්මයෙන් සැබෑ පිළිසරණක් ලබා ගැනීම පිණිස අප විශ්ින් කළ යුතු වැදගත්ම දේ අප විසින් කළ යුතු වටිනාම දේ මූලිකම දේ තමයි කල්යාණ මිත්‍රයන් ඇති අයෙක් බවට පත්වීම කල්යාණ යහළුවන් ඇති අය බවට පත්වීම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වෙලා වාසය කිරීම අපි ඒ සඳහා ප්‍රමාද නොවිය යුතුයි මේ Brahmachari ජීවිතයේ ආරම්භ වන කාලයේදී ආරම්භයේ සිටම අපි කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වෙන්න ඕන කල්යාණ යහළුවන් ඇති අය බවට පත් වෙන්න ඕන. කල්යාණ යහළුවන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නඹුරු වෙලා වාසය කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් ධර්මයේ ඉගෙන ගැනීම, පාඩම් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සුදුසු ඇසුර නැතිනොත් එහෙම අපි ඉගෙනගත් ධර්මයෙන් අපි දැනගත් ධර්මයේ අපිට අයිති වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජන ගන්න අපට බැරුව යනවා. මතක නැණේද කාරණාව? ඊට පස්සේ භාගතුන් හන්සේ පෙන්වා දෙනවා පින්වත් මහරජ මං එක් කලෙක ශාක්‍ය ජනපදයේ ශාක්‍යයන්ගේ නගරක කියන කුඩා නගරේ වාසය කළා. පින්වත් මහරජ එදා පින්වත් ආනන්ද භික්ෂුව මං හමුවට ආවා. ඇවිදින් මට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පින්වත් මහරජ පැත්තකින් වාඩි වුණ පින්වත් ආනන්ද භික්ෂුව මට මෙහෙම කිව්වා. ස්වාමීනි මේ නිවන් මාර්ගයේ හරියටම භාගයක් පවතින්නේ කල්යාණ මිත්‍ර මිත්‍රත්වයේ මතයි. කල්යාණ යහලුවන් මතයි. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මතයි කියලා. එතකොට පින්වත් මහරජමන් පින්වත් ආනන්ද භික්ෂුවට මෙහෙම කිව්වා. පින්වත් ආනන්ද එහෙම කියන්න එපා. පින්වත් ආනන්ද එහෙම කියන්න එපා. පින්වත් ආනන්ද මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර මිත්‍රත්වයේ මතයි. කල්යාණ යහළුවන් මතයි. කල්යාණ මිත්‍රන්ගේ ඇසුර මතයි. පින්වත් ආනන්ද, කල්යාණ මිත්‍රත්වයේ ඇති කල්යාණ යහළුවන් ඉන්න කල්යාණ මිත්‍රන්ගේ ඇසුරට යොමු වුණ භික්ෂුව තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් දියුණු කරනවා යන කරුණ කැමති වෙන්න ඕනේ. ඒතර බලන්න මේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වෙලා ඉන්න කල්යාණ යහළුවන් සිටින වික්ෂු කැමති වෙන්න ඕන මොකටද? එයා කැමති වෙන්න ඕන ආරෂ්ඨංගික මාර්ගේ වඩනවා ආරෂ්ඨංගික මාර්ගේ බහුල වශයෙන් පුරුදු කරනවා කියන කාරණයට එයා කැමති වෙන්න ඕන. අකමැති වුණොත් අකමැති වෙන්න බෑ එයාට. එයාට කැමති වෙන්න සිද්ධ වෙනවා. ඒකයි කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම. දැන් පාප මිත්‍ර ඇසුරකට ගියොත් එහෙම එයාට කැමති වෙලා පුළුවන් ද ආරෂ්ඨක මාර්ගය වඩන්න? ඔන්න යම් කෙනෙක් ඉන්නවා ආරෂ්ඨක මාර්ගය වඩන්න කැමතියි. හැබැයි ආ පාප මිත්‍ර ඇසුරට යනවා. එයාට ලැබෙයිද වඩන්න? එයාට ආරෂ්ඨක මාර්ගය වඩන්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? එයා කැමති වුණාට පාප මිත්‍ර ඇසුරේකට අනුබලයක් නැහැ, උපකාරයක් නැහැ, අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරේ යම් කෙනෙක් ඉන්නවා. කල්යාණ යහළුවන් ඇසුරේ යම් කෙනෙක් ඉන්නවා. කල්යාණ යහළුවන්ට කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලාම වාසය කරන කෙනෙක් ඉන්නවා. එයා ආරස්ඨංග මාර්ගය වඩන්න කැමති නෑ. එයාට අකමැති වෙලා ඉන්න හම්බෙයිද? ඉන්න ලැබෙන්නේ නෑ. එයාට කැමැති වෙන්න සිද්ධ වෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරේ ආරස්ඨංග මාර්ගයේ නොවඩා ඉන්න යාට හම්බෙන්නේ නෑ. ඒකට අනුබලයක් තියෙනවා. උපකාර තියෙනවා. ආරෂ්ඨින් මාර්ගෙන් බැහැර යමක් පුරුදු කරන්න අනුබලයක් ලැබෙන්නේ නැහැ. ඒකයි කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන ලාභය. මලන භාගතුමසට පෙන්වා දෙනවා ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියු කාරණාව පින්වත් ආනන්ද කල්යාණ මිත්‍රයන් ඉන්න කල්යාණ යහළුවන් ඉන්න කල්යාණ මිතුරන්ගේ ඇසුරට යමු භික්ෂුව ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන්නේ කොහොමද? පින්වත් ආනන්ද මිහි භික්ෂුව චිත්ත විවේකයෙන් යුතු විරාගයෙන් යුතු තණ්හා නිරෝධයට යොමු නිවනට නැඹුරු සම්මා දිට්ඨිය වඩනවා. ඒ වගේම සම්මා සංකල්පය වඩනවා. සම්මා වාචා වඩනවා. සම්මා කම්මන්තය වඩනවා. සම්මා ආජීවය වඩනවා. සම්මා වායාමය වඩනවා. සම්මා සතිය වඩනවා. චිත්ත වේකයෙන් යුතු විරාගයෙන් යුතු තණ්හා නිරෝධයට යොමු නිවනට නැඹුරු සම්මා සමාධිය වඩනවා. දැන් බලන්න යම් කෙනෙක් ඉන්නවා කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්නවා. කල්යාණ යහළුවන් ඇසුරේ ඉන්නවා. කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙලා වාසය කරන කෙනෙක් ඉන්නවා. එයාට මිත්‍යා දෘෂ්ටි පුරුදු කරන්න හම්බෙයිද? ඒකට අනුබලයක් ලැබෙන්නේ නැහැ. අනුබලය ලැබෙන්නේ සම්මාදිට්ඨිය පුරුදු කරන්ටයි. ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න කෙනෙකුට මිත්‍යා සංකල්ප පවත්තන්ට අවශ්‍යයක් තියෙනවද? අනුබලයක් තියෙනවද? ඒකට උපකාර තියෙනවද? ඒකට උදව් ලැබෙන්නේ නැහැ. එයාට උදව් ලැබෙන්නේ, උපකාර ලැබෙන්නේ, දිරිගැන්වීම ලැබෙන්නේ සම්මා සංකල්පය වඩන්ටයි, පුරුදු කරන්ටයි. දැන් කල්යාණ මිත්‍රයන් අසුරු කරන කෙනෙක් ඉන්නවා. කල්යාණ යහළුවන් අසුරු කරන කෙනෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා වාසය කරන කෙනෙක් ඉන්නවා. එයාට මිත්‍යා වාචා පාවිච්චි කරන්න, භාවිත කරන ඉඩකඩක් තියනවාද? අනුබලයක් තියනවාද? ඒකට දිරි ගන්නවනවද? නෑ. එයා දිරි ගන්නවන්නේ සම්මා වාචා පාවිච්චි කරන්න. සම්මා වාචා පුරුදු කරන්න. පැහැදිලි නේද කාරණාව? දැන් ඔන්න යම් කෙනෙක් ඉන්නවා පාප මිත්‍රයන් ඇසුරේ ඉන්නවා. පාපී යහළුවන් ඇසුර කරගෙන ඉන්නවා. පාපී යහළුවන්ටම නැඹුරු වෙලා වාසය කරන කෙනෙක් ඉන්නවා. එයා හිතනවා මම සම්මා වාචා ඇති කරගන්න ඕන කියලා. අනුබලයක් තියනවද? දිරිගන්නවද ඒකට? නෑ දිරිගන්නවන්නේ අනුබල දක්වන්නේ උපකාර කරන්නේ මිත්‍යා වාචා පුරුදු කරන්න. මිත්‍යා වාචා වලටයි උපකාර ලැබෙන්නේ. නේද? ඒ පැහැදිලි නේද කාරණා? 아무තෙන් ගැඹුරට හිතන්න දෙයක් නෙමෙයි නේද? පුංචි දැනුමක් තියෙන කෙනෙකුට ඒක තේරෙනවා. පාපී මිත්‍රයන් ඇසුරු කරගෙන ඉන්නකොට එයාට යහපත් විදිහේ සිතුවිලි වල හිතන්න අවශ්‍යතාවක් හම්බෙන්නේ නැහැ. යහපත් වචන කතා කරන්න උපකාරයක් ලැබෙන්නේ නැහැ. නේද? එන එයාට සම්මා කම්මන්තේ පුරුදු කරන්න හම්බෙයිද? ඒත් නෑ. සම්මා ආජීවය පුරුදු කරන්න ලැබෙයිද? අනුබලයක් ලැබෙයිද? ඒත් නෑ. එන සම්මා වායාමය පුරුදු කරන්න අනුබලයක් ලැබෙයිද? ඒත් නෑ. සම්මා සතිය පුරුදු කරන්න අනුබලයක් උපකාරයක් ලැබෙයිද? ඒත් නෑ. එහෙම කෙනාට සම්මා සමාධිය පුරුදු කරන්න උපකාරයක් ලැබෙන්නේ නැහැ. ඒ පාපී මිත්‍රයන් තුළ පාපී යහළුවන් තුළ සම්මා දිට්ඨිය පුරුදු කිරීමක් නැහැ. එහෙමනම් ඒ අය තුළ සම්මා දිට්ඨිය පුරුදු නොවෙනවා නම් ඒගොල්ලෝ ඇසුරු කරන අයට සම්මා දිට්ඨිය පුරුදු කරන්න උපකාරයක් නැහැ. පාපී මිත්‍රයන් තුළ පාපී පුද්ගලයෝ තුළ සම්මා සංකල්පය භාවිත කිරීමක් නැහැ. සම්මා වාචා භාවිත කිරීමක් නැහැ. ඒ භාවිත කරන මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා. එහෙනම් ඒගොල්ල මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා පුරුදු කරමින් තමා ඇසුරු කරන අයට සම්මා සංකල්ප සම්මා වාචා පුරුදු කරන්න උදව් කරයිද? ඇයි උදව් නොකරන්නේ? ඇයි ඒගොල්ලෝ උදව් නොකරන්නේ? ඒ අයට උදව් කරන්න බෑ. පාපී මිතුරන් තුල, පාපී යහළුවන් තුල සම්මාදිට්ඨිය නැහැ, සම්මා සංකල්ප නැහැ, සම්මා වාචා නැහැ, සම්මා කම්මන්ත නැහැ, සම්මා ආජීවය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග ඒ අයගේ ජීවිත තුල නැහැ. එහෙනම් ඒ අයගේ ජීවිත තුල නැති දේවල් ඒ ඇසුරු කරන අයට ඇති කරගැනීම පිණිස උදව් කරන්න බෑනේ. ආන් ඒ නිසා අපි පාපී මිත්‍රන් ඇසුරට වැටුනොත් එහෙම අපිට ඒ අයගෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ දියුණු කරගැනීම පිණිස උපකාරයක්, අනුබලයක්, දිරිගැන්වීමක්, අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. හැබැයි සමහර ධර්මයේ පාඩම් කරයි. ධර්මයේ කියලා දෙයි. නමුත් ආරෂ්ඨික මාර්ග වැඩි වීම පිණිස පුරුදු කිරීම පිණිස අනුබලයක් දිරිගැන්වීමක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැත්තේ ඒ අයගේ ජීවිතය තුළ ආරෂ්ඨික මාර්ගයේ පුරුදු කිරීමක් නැහැ. ඒ නිසා අපි කිසි කලකත් පාපී මිත්‍රයන් ඇසුරට නොවැටිය යුතුයි. පාපී යහළුවන්ගේ ඇසුරට නොයා යුතුයි. පාපී යහළුවන්ගේ පාපී මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වෙන්න තියා ආසන්නයටවත් යන්න කැමැති නොවිය යුතුයි. අපි කැමැති විය යුත්තේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරටයි, කල්යාණ යහළුවන්ගේ ඇසුරටයි. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලා වාසය කරන්න අපි කැමැති වෙන්නේ. එපමණකින් මෙයාට භාග්‍ය උදා වෙනවා ආරෂ්ඨංගේ මාර්ගයේ පුරුදු කිරීම පිණිස. ඇයි කල්යාණ මිත්‍රයන්ගේ ජීවිතය තුළ ආරෂ්ඨංගේ මාර්ගය බද්ධ වෙලා තියෙන ඒගොල්ලන්ගේ ජීවිතේට. ඒ අසුර කරන කෙනාට ඒ ආරෂ්ඨංගේ මාර්ගය පුරුදු කිරීම පිණිස උපකාර අනුග්‍රහයන් ලැබෙනවා. රස කෑම බීම කන කෙනෙක් ළඟට ගියාම අපිට ලැබුණොත් ලැබෙන්නේ එයා කනබන රස කෑම. රස කෑම බීම කන්න නැති නැති කෙනෙක් ඉන්නවා. අපි එයා ළඟට ගියාම අපිට ලැබෙන රස කෑම බීම ලැබෙන්නේ නැහැ. ඒකයි. අපි අර රජෙක් ළඟට ගියොත් එහෙම අපිට ලැබෙනවා රාජභෝජන. නේද? අපි හිඟන්නේක් ළඟට ගියොත් රාජභෝජන ලැබෙන්නේ නැහැ. එයා ළඟට ගියොත් ලැබෙන්නේ පිළිනිවෙනචයක්. සමහරට එයා අවශ්‍ය කරපු දෙයක්වත් අපිට ලැබෙන්නේ. ශිකන්දිකුත් නැහැ නේද? නේද? ඒ වගේ අපි ප්‍රනීත දෙයක් ලබන්න ඕන නම් අපි ප්‍රනීත දේ පරිහරණය කරන අයගේ අසුරට ආයතී. හීන දෙයක් පරිහරණය කරන කෙනෙක්ගේ ප්‍රනීත දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් මේ පාපී මිත්‍රයන්, පාපී පුද්ගලයෝ ප්‍රනීත දේ පරිහරණය කරන්නේ නැහැ. ඒක ජීවිත ප්‍රනීත නැහැ. තමන්ගේ ජීවිතය ප්‍රනීත නැත්තේ තමන් ප්‍රනීත දේ පරිහරණය නොකරන නිසා. ඒ ප්‍රනීත නැති ජීවිතයක් ගත කරන පුද්ගලයාට තව කෙනෙකුගේ ජීවිතය ප්‍රනීත බවට පත් වීම පිණිස උපකාර ලබා දෙන්න බෑ අනුග්‍රහ කරන්න බෑ ඒක සිදු නොවන දෙයක් ඒ නිසා කිසි කලක පාපී මිත්‍යන්ගේ ඇසුරටපත් වෙන්න කැමති වෙන්න එපා. පාපී හලුවන්ගේ ඇසුරට වැටෙන්න කැමති වෙන්න එපා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම පතන්න. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරටම යොමු වෙන්න කැමති වෙන්න. එපමණකින් මෙයාට ආරෂ්ඨංගේ මාර්ගයේ වඩන්න කැමති වෙන්න සිද්ධ වෙනවා. එපමණකින් මෙයාට නිවන අවබෝධ කිරීමේ දුර්ලභ ලාභය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. භාගතුන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට ඒ වෙලාවේදී කියා සිටිනවා පින්වත් ආනන්ද මේ කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ යහළුවන් ඇති බව, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වූ බව මුළු මහත් නිවන් මඟටම උපකාර වන බව මේ ක්‍රමයෙන් දැනගන්න. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ යහළුවන් ඇති බව, ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වී සිටීම නිවන් මඟ සම්පූර්ණ කරගන්න උපකාර වෙනවා. ඒ ආරෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කර ගැනීමට අනුග්‍රහය ලැබෙනවා. පින්වත් ආනන්ද, කල්යාණ මිත්‍ර වූ මා ළඟට පැමිණෙන ඉපදීම ස්වභාව කොට ඇති සත්වයෝ ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරාව ස්වභාව කොට ඇති සත්වයෝ ජරාවෙන් නිදහස් වෙනවා. ලෙඩවීම ස්වභාව කොට ඇති සත්වයෝ ලෙඩවීමෙන් නිදහස් වෙනවා. මරණය ස්වභාව කොට ඇති සත්වයෝ මරණයෙන් නිදහස් වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ස්වභාව කොට ඇති සත්වයෝ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වෙනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ ළඟට එන කෙනාට සිද්ධ වෙනදී ඉපදීම ස්වභාව කොටගෙන සිටින කෙනා භාගතුන් වහන්සේ මුණ ගැහිලා ඒ භාගතුන් වහන්සේ සරණ යෑමෙන් ඉපදීමෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි භාගතුන් වහන්සේ ළඟට එනවා කියලා කියන්නේ ඒකයි භාගතුන් වහන්සේ සරණ යනවා කියන එකයි. නැත්නම් ළඟ ඉන්නවා කියන එකද? භාගතුන් වහන්සේගේ සමීපයට යෑමෙන් මේක සිද්ධ වෙනවද? නෑ. භාගතුන් වහන්සේ සමීපයට ගිය පමණින්ම ඒක සිද්ධ වෙන්නේ නෑ. භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීමෙන් තමයි ඉපදීම ස්වභාව කොටගත් සත්වයාට ඉපදීමෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. භාගතුන් වහන්සේ අවබෝධය අදාහ ගැනීම තමයි භාගතුන් වහන්සේ ළඟට යනවා කියන එක අදහස් වෙන්නේ. වැටුණානේද කාරණාව? නැත්තම් මේ භාගතුන් වහන්සේගේ ශරීරය ළඟට යෑමද? නෑ. දැන් භාගතුන් වහන්සේගේ ශරීරයේ ළඟට ගිය සමහර අය හිටියා. ඒ අයට ඉපදීමෙන් නිදහස් වෙන්න බැරි වුණා. අර භාගතුන් වහන්සේ ප්‍රාශ්වාස කරපු වායුව ආශ්වාස කරපු කට්ටිය හිටියා. එතරම්ම සමීපයේ වාසය කළ සමහර අය හිටියා. නේද? ආන් එබඳු අයට ඒ වගේ ආසන්නයේ හිටපු සමහර අයට බැරි වුණා සුගතියටවත් යන්න. එහෙනම් භාගතුන් වහන්සේගේ ශරීරයේ ආසන්නයේ සිටීම නෙවෙයි මේ ළඟට පැමිණෙනවා කියන අදහස් කරන්නේ. නැත්තම් කෙනෙක් හිතන්න බලන්න භාගතුන් වහන්සේ ළඟ හිටපුවාම ළඟට ගිය පමණින් ඉපදීම දුරු කරගන්න පුළුවන් කියලා. නෑ එහෙම නෙවෙයි. ඒක වැටහෙනව නේද කාරණාව. භාගතුන් වහන්සේ ළඟට පැමිණෙනවා කියන අදහස් කරන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා කියන එකයි. ආන් එයාට තමයි ඉපදීම ස්වභාව තියෙනවා නම් ඒ ඉපදීම ස්වභාවය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ලෙඩවීමේ ස්වභාවය තියෙනවා නම් ඒ ලෙඩවීම ස්වභාවය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. වයසට යෑමේ ස්වභාවය තියෙනවා නම් ඒ වයසට යෑමේ ස්වභාවය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. කොහොම කෙනාටද? භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න කෙනාටයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න කෙනා තමයි භාග්‍යතුන් වහන්සේ සමීපයට යන කෙනා. එන අපි ඉපදීමේ ස්වභාවයේ තියෙන අය, වයසට යීමේ ස්වභාවයේ තියෙන අය, ලෙඩවීමේ ස්වභාවයේ තියෙන අය, ශෝක කරන එක, සුසුම් හෙළන ස්වභාවයේ තියෙන අය විදිහට ඒ දුක් ස්වභාවයන් දුරු කර ගැනීමට කැමැති නම් අප විසින් කුමක්ද කළ යුත්තේ? ඒ භාගතුන් වහන්සේගේ සමීපයට යෑමයි. ඒ සමීපයට යෑම කියලා කිව්වෙ මොකද්ද? ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි. ඒ භාගතුන් වහන්සේ අවබෝධය අදහාගත් කෙනාට ඒ සියලු දුකින් නිදහස් වීමේ දුර්ලභ ලාභය ලැබෙනවා. දැන් භාගතුන් වහන්සේගේ අවබෝධය මොකද්ද මෙතන මේ දේශනාවෙන් කියා දෙනවා? භාගතුන් වහන්සේ අපට ප්‍රකාශ කරනවා ඒ භාගතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කළ ධර්මයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇති කෙනාටයි. කල්යාණේ හලුවන් ඇති කෙනාටයි. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වී වාසය කරන කෙනාටයි කියලා. එහෙනම් අන්නේ අවබෝධය අදාහගත්තොත් යම් කෙනෙක් ඒ කාගේ අවබෝධයද? භාගතුන් වහන්සේගේ අවබෝධය. ඒක යම් කෙනෙක් අදාහගත්තොත් ඒකමයි හරි කියලා. ඒක එහෙමමයි කියලා අපි අදහගත්තොත් අපි එපමණකින්ම භාගතුන් වහන්සේ සමීපීට ගිය කෙනා බවට පත් වෙනවා. වැටහෙනවද කරනවා? ආන් එයාට පුළුවන්කම තිබෙනවා ඉපදීමේ ස්වභාවයෙන් නිදහස් වෙන්න. වයසට යෑමේ ස්වභාවයෙන් නිදහස් වෙන්න. ලෙඩවීමේ ස්වභාවයෙන් නිදහස් වෙන්න. සුසුම් හෙළන ස්වභාවයෙන්, දුක් ස්වභාවයෙන්, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න එයාට පුළුවන්කම තියෙනවා. අපි මේ භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ ගම්බීර ධර්මයට කැමති වුණු අපි එපමණකින්ම පාපී මිත්‍රයා ඇසුරට අකමැතියි බවට පත් වෙනවා. පාපී යහළුවන්ට අකමැතියි බවට පත් වෙනවා. පාපී මිත්‍රයන්ට නැඹුරු වෙන්න අකමැතියි බවට පත් වෙනවා. ආන් එපමණකින්ම අපිට සංසාර නිදහස් වීමේ දොර විවර වෙනවා. ඒක මේ ජීවිතයේ ආරම්භයේදීම මේ භාග්‍ය උදා කර නොගන්න කෙනාට පස්සේ අමාරුයි. එයා පාපී මිත්‍රයන්ට ගොදුරුනොත්, පාපී යහළුවන්ට ගොදුරුනොත්, එයාගේ හිත කෙලිසිලා යන්න පුළුවන්. ඊට පස්සේ ආපෞෂරයක් ඒ කෙලිසුණු සිත කුසලයට නම්ම ගන්නවා කියන එක සිදු කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය අය තම තමන්ගේ ජීවිත කෙලෙසින්ට තියෙන ඉඩ වහගන්න කැමති වෙන්නේ. තමන්ගේ ජීවිත කෙලෙසුනොත් කෙලෙසින්නේ පාපී මිත්‍යාසුරට වැටුනොත් පාපී මිත්‍යාසුරට වැටෙන්න නොදී ජීවිතේ රැක ගන්න කල්පනා කරා. පාපී මිත්‍යාසුරට නොවැටි ජීවිතේ රැකගන්නේ කොහොමද? කල්යාණ මිත්‍යාසුරට සම්බන්ධ වෙන්න ඕන. කල්යාණ මිත්‍යාසුරට නැඹුරු වෙලා වාසය කරන්න ඕන. ආන්‍යා පාප මිත්‍යාසුරට යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍යාසුරට නැඹුරුන කෙනා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට කල්යාණ යහළුවන්ගේ ඇසුරට පත් වෙන කෙනා ආයතනයක් පාප මිත්‍ර ඇසුරට යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා තියෙන වෙලාවක ආන්ගේ ලැබුණු කල්යාණ මිත්‍ර ඇසුර අපේ ජීවිතයට බද්ධ කරගන්න අපි කැමති වෙන්න ඕන. ආන් එහෙම කැමති වුණොත් අපේ ජීවිතයට පරිපූර්ණ ආරක්ෂාවක් ඇති කරගන්න අපට පුළුවන්කම තියෙනවා. භාගතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා පින්වත් ආනන්ද. ඔන්න ඔය විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. මේ සම්පූර්ණ නිවන් මඟ පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත බව. කල්යාණ යහළුවන් මත බව. කල්යාණ යහළුවන්ගේ අසුර මත බව. ඒ විදිහට භාගතුන් වහන්සේ කොසල් රජුන්ට ආනන්ද සාමින් වහන්සේට කියා දුන් ධර්මයේ සිහි කළා දෙනවා. සිහි කළා දීලා කොසල් රජුන්ට කියා දෙනවා අන්න ඒ නිසා පින්වත් මහරජ හික්මෙන්න තියෙන්නේ මේ විදිහටයි. කියන රජුරවන්න පුරුදු වෙන්න පුළුවන් විදිහ කියලා දෙනවා. ඒ රජතුමාට කියා දෙනවා කොසල් රජුරන්ට කියා දෙනවා මේ විදිහට හික්මෙන්න කියලා. කොහොමද? මම කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙනවා. කල්යාණ යහළුවන් ඇති කෙනෙක් වෙනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරට නැඹුරු වුණ කෙනෙක් වෙනවා කියලා පින්වත් මහරජ ඔබ විසින් හික්මවෙන්න ඔනන්නේ මේ විදිහටමයි පින්වත් මහරජ කල්යාණ මිත්‍රයන් ඇතුව කල්යාණ යහළුවන් ඇතුව කල්යාණ මිත්‍රන්ගේ ඇසුරට නැඹුරු වෙලා ඉන්නකොට ඔබත් මේ එකම එක ධර්මය ඇසුරු කරගෙන ඉන්න ඕනේ. ඒක තමයි කුසල් දහම් වල අප්‍රමාදී වීම. එතකොට බලන්න භාගතුන් වහන්සේ කුසල රජුරණ කියා දෙන්නේ කොහොම හික්මෙන්ද කියලාද? මම කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් බවට පත් වෙනවා. කල්යාණ යහලුවන් ඇති කෙනෙක් බවට පත් වෙනවා. කල්යාණ මිත්‍යයන්ගේ ඇසුරට නැඹුරු වෙලා වාසය කරනවා කියලා කැමති වෙන්න උන. පුරුදු වෙන්න කියනවා. ආන් මේ විදිහට කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙලා, කල්යාණ යහළුවන් ඇති කෙනෙක් වෙලා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට නැඹුරු වෙලා වාසය කරන කෙනාට කැමති වෙන්න කියලා කිව්ව මොකද්ද? කුසල් දහම් වල අප්‍රමාදී වීම කියන එකම එක ධර්මයේ පුරුදු කරන්න යාට පුළුවන්කම තියෙනවා. එයාන් මේ ධර්මයේ පුරුදු කරන්න කැමති වෙන්න ඕන. එහෙනම් අපි කොහොමද හික්මෙන්න තියෙන්නේ? දැන් භාගතුන් වහන්සේ කුසල රජුරණ කියා දුන්නේ යම්සේද ඒ ධර්මය අපිටත් ඒ විදිහටම අදාළයි. අපි කොහොමද හික්මෙන්න තියෙන්නේ? අපි ඒ විදිහට පුරුදු වෙන්න ඕන. මම කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙනවා. කල්යාණ යහළුවන් ඇති කෙනෙක් වෙනවා. කල්යාණ යහළුවන්ට කල්යාණ මිත්‍රයන්ට නැඹුරු කෙනෙක් බවට පත් වෙනවා කියලා පුරුදු වෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ නිතර හිතන්නේ. නිතර කල්පනා කරන්න. කල්යාණ මිත්‍ර ඇසුරම තමයි වටින්නේ. කල්යාණ යහළුවන්ගේ ඇසුරමයි වටින්නේ. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලා වාසය කිරීමමයි වටින්නේ. ඇයි ඒ වටින්නේ ඒක? එයාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒකයි වටින්නේ. ඒ කල්යාණ මිත්‍රයන් ඇති කෙනාට, කල්යාණ යහළුවන් ඇති කෙනාට කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලා වාසය කරන කෙනාට තමයි ඒ භාගතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා තමයි ඒ ඇසුර වටින්නේ. ඒ නිසා අපි කැමති වෙන්න ඕන කල්යාණ මිත්‍රයන් ඇසුරේම වාසය කරන්න. කල්යාණ යහළුවන් ඇසුරේම වාසය කරන්න කැමති වෙන්න ඕන. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලා වාසය කරන්නම කැමති වෙන්න ඕන. කොහොමද අපි කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරටපත් වෙන්නේ? දැන් අපිට කල්යාණ මිත්‍රයන්සුන අපේ ආසන්නයට ලැබිලා තියෙනවා. අපේ ජීවිතයේ හැමෝට කල්යාණ මිත්‍රයන්සුට ලැබිලා තියෙනවා. මේ ලැබුණ කල්යාණ මිත්‍රයන්සුර කොහොමද අපේ ජීවිතේට පමුණවගන්නේ? ඒකට අපිට පුරුදු වෙන්න කියලා කියනවා මම කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කල්යාණේ හලුවන් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කල්යාණ මිතුරන්ගේ ඇසුර නැඹුළු වෙලා වාසය කරන්න ඕනේ කියලා පුරුදු වෙන්න කියලා අපිට කියා දෙනවා. කොහොමද එතකොට අපි මේ කල්යාණ මිත්‍රයා ඇසුරට සමීප වෙන්නේ? අපිට කල්යාණ මිත්‍රයා කෙරේ ආදර කරුණාවක් තියෙන්න ඕන. කල්යාණ මිත්‍රයා කෙරේ බයක් තිබුණොත් ඒ ඇසුරට ඇයිද? නෑ නේද? කල්යාණ යහළුවන් කෙරේ බයක් තිබුණොත් ඒ ඇසුරට ඇයිද? ඒතර කල්යාණ මිත්‍රයා කෙරෙහි බයක් තිබුණොත් සැකයක් තිබුණොත් තියෙනවා. අපි ඇසුර පවත්තයිද? නෑ. අපේ ජීවිතේට ඇසුර සමීප වෙයිද? නැහැ. එහෙමනොත් අපට මේ ධර්මයේ තියෙන්නේ. එහෙමනොත් අපට මේ ධර්මය අහිමි වෙලා යනවා. ඇයි අහිමි වෙලා යන්නේ? ඇයි ධර්ම අපට අහිමි වෙලා යන්නේ? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් ඈත් වෙන කෙනා පාප මිත්‍රයාට ගොදුරු වෙලා යනවා. ඇයි මේ ලෝකයේ කල්යාණ මිත්‍රයන් පාප මිත්‍රයන් කියලා කොටස් දෙක විතරයි තියෙන්නේ ඇසුරට. නේ? ඒ දෙකෙන් තොර ඇසුරක් තියනවද? කල්යාණ මිත්‍ර ඇසුරේ නැත්නම් පාප මිත්‍ර ඇසුරේ. කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඈත් වෙන කෙනාට ගොදුරු වෙන්න තියෙන්නේ පාප මිත්‍රයාට. නේද? පාප මිත්‍රයා ළඟට ගියාම අපි පොත් ටිකක් උසනියයි ඔළුවේ තියාන. හ්ම්? පොත් ටිකක් ඔළුවේ තියාන පාප මිත්‍රයා ළඟ ඉඳී. ඒතර පාප මිත්‍යා සම්මා සංකප්ප පුරුදු කරයිද? සම්මා දිට්ඨිය පුරුදු කරයිද? සම්මා සංකල්පයට අනුග්‍රහ කරයිද? සම්මා වාචා වලට අනුග්‍රහ කරයිද? නෑ එයා ධර්ම කාරණා අරගෙන වාදයට අනුග්‍රහ කරයි. ඇදකු දොල්ට අනුග්‍රහ කරයි. ආ අහවල් තැන මෙහෙමයි තියෙන්නේ ඔහොම නෙවෙයි කියන්නේ. එයා සම්මා කම්මන්තයට අනුග්‍රහ කරයිනේ. එයා සම්මා ආජීවයට අනුග්‍රහ කරයිද? නෑ. ඒ පාප මිත්‍යා තුල ඒ ආරෂ්ඨංග මාර්ගයේ අංග නෑ. ඒ නිසා අපිට පාප මිත්‍යා ඇසුරේදී නිවන් මඟට අනුග්‍රහයක් ලැබෙන්නේ නෑ. නිවන් මාර්ගට අනුග්‍රහ ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුළ. එහෙනම් අපි කල්යාණ මිත්‍ර ඇසුර අපිට අපේ ජීවිතයට බද්ධ කරගන්න අපි කැමති වෙන්න ඕන. ඒ සඳහා අපි අතිශයින්ම කැමති වෙන්න ඕන. එතකොට අපි මේ ලැබුණ කල්යාණ මිත්‍ර ඇසුර කොහොමද අපේ ජීවිතයට බද්ධ කරගන්නේ? ඒ කල්යාණ මිත්‍රයන් කෙරෙහි අපේ හිතේ මහත් වූ ආදර ගෞරවයක් උපදින්න ඕන. ඒක බලහත්කාරයෙන් උපදීද? බලහත්කාරයෙන් උපදින්නේ නැහැ. කොහොමද ආදර ගෞරවයක් උපදින්නේ? දැන් කල්යාණ මිත්‍රයා තුල කල්යාණ මිත්‍රයාගෙන් උපකාර ලබා ගන්නා කෙනා කෙරෙහි ආදර ගෞරවයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයා තුල තමාගෙන් උපකාර ගන්නා අය කෙරෙහි ආදර කරනාවක් ඉපදිලා තියෙනවා. ඒකයි යාට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒ නිසා තමයි යා තෙරුවන් කෙරෙහි පහදවන්නේ. දැන් භාගතුන් වහන්සේ අපට පෙන්වා දී තියෙනවානේ අර ආනන්ද සාමින් වහන්සේට කියපු ප්‍රකාශය. පින්වත් ආනන්ද ඔබ යම් කෙනෙකුට කරුණාව දක්වනවා නම් එයා අහයි කියලා හිතෙනවා නම් එයා කාරණා තුනක් මත අචල ප්‍රසාදෙහිපත් කරන්න කියලා නේ ඒතරේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමාට ඇහුම්කන් දෙයි කියලා හිතෙන කෙනා කෙරේ ආදර කරුණාව තියෙනවා කල්යාණ මිත්‍රයා තුළ අන් අය කෙරේ ආදර කරුණාව ඉපදිලා තියෙනවා එතකොට අපි කල්යාණ මිත්‍ර නැඹුරු වෙන්න නම් අපිටුල මොකද මොකක්ද තිබිය යුත්තේ? අපි කල්යාණ මිත්‍රයා කෙරේ ආදර කරනවා කියන එක. එතකොට ඒ කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙනවා අපි. වැටුණාද කාරණාව? අපි ළඟ කල්යාණ මිත්‍රයා කෙරේ ආදර කරුණා ගෞරවයක් නැත්නම් අපි කල්යාණ මිත්‍රයා බැහැර කරනවා ඈත් වෙනවා දුරස් වෙනවා ටික ටික ටික කල්යාණ මිත්‍රයා කෙරේ ආදර ගෞරවයන් තියෙන තියෙන අපි කල්යාණ මිත්‍රයට සමීප වෙනවා. කොහොමද මේ කල්යාණ මිත්‍රයා කිරී ආදර ගෞරවය උපදවගන්නේ? ඒක බලෙන් ඉපදෙන්නේ නැහැ. ඉබේ ඉපදෙන්නේත් නැහැ. ඇයි ඉබේ සිද්ධ වෙන දක් මේ ලෝකේ තියෙනවද? මේ ලෝකේ ඉබේ සිද්ධ වෙන දේවල් නැහැ. නෑ නේද? ඉබේ සිද්ධ වෙන දේවල්. හේතුවක් තියෙන ඉපදෙන්නේ. එහෙනම් අපිට කල්යාණ මිත්‍රයා කෙරේ ආදර ගෞරවයක් උපදින්නේ කුමක් මුල් වෙලාද? ඒ කල්යාණ මිත්‍රයාගේ ගුණ සිහි කරන්න ඒ කල්යාණ මිත්‍රයා අපි කෙරෙහි යම් ආකල්පයක් තියෙනවා නම් අන්නේ ආකල්ප සිහි කරන්න ඕන. කල්යාණ මිත්‍රයා තුළ අපි කෙරෙහි යම් ආකල්පයක් තියෙනවා නම් අන්නේ ආකල්පය අපි සිහි කරන්න ඕන. ඒ ආකල්ප අපි දැනගන්න දැනගන්න ඕන සිහි කරන්න ඕන. අන්නේ එතකොට අපි කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා වාසය කරන්න කැමති වෙනවා. ඇයි නැඹුරු වෙලා වාසය කරන්න කැමති වෙන්නේ? ඒ කල්යාණ මිත්‍රයා තුළ අප කෙරෙහි තිබෙන්නා වූ යම් ආකල්පයක් ඇද්ද? යම් අදහසක් ඇද්ද? ඒ අදහස ඒ ආකල්පය අපි දැනගෙන ඒක සිහි කරනවා. ඒ සිහි කරනකොට අපි තුළ කල්යාණ මිත්‍රයා කෙරෙහි ගෞරවය ආදරය උපදිනවා. ආන්න එපමණකින්ම අපි කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙනවා. වැටෙන කාරණාව. ඒ කල්යාණ මිත්‍රයා තුළ අප කෙරෙහි පවත්නා වූ ආකල්පය අදහස මොකද්ද? කල්යාණ මිත්‍රයා තුල අන් අය කෙරෙහි තිබෙන ආකල්පය අදහස තමයි අනුකම්පාව. කල්යාණ මිත්‍රයා තුල අන් අය කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. ඒක එයා තුල ඉපදිලා තියෙන ධර්මතාවයක්. කල්යාණ මිත්‍රයා තුල අන් අයගේ ජීවණුව කැමැති බව ඉපදිලා තියෙනවා. ඒක එයා තුල ඉපදිලා තියෙන ධර්මතාවයක්. ඒ නිසා එයාට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඒ පුද්ගලයා තුළ අන් අයගේ අන් අය කෙරෙහි කරුණාව අනුකම්පාව කියන ඉපදිලා තියෙනවා. ඒ පුද්ගලයා තුළ ඒ කෙනා තුළ අන් අයගේ ජීවණයට කැමැති බව කියන ධර්මය ඉපදිලා තියෙනවා. ඒ නිසාම තමයි එයාට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒක යම් කෙනෙක් දැනගත්තොත් මේ කෙනා තුළ අන් අය කෙරෙහි කරුණාව තියෙනවා. අන් අය කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. අන් අයගේ ජීවණය කැමති බව මේ කෙනා තුල තියෙනවා කියලා යම් කෙනෙක් දැනගත්තොත් ඒ කෙනා කැමති වෙනවා එයා ඇසුරු කරන්න. ඒක මේ වගේ දෙයක්. මහා දානපතියෙක් ඉන්නවා. එයා ගැන දැනගන්නවා හිඟන් එක. එයා දැනගන්නවා මේ කෙනා දන් දෙන කෙනෙක්. මෙයා ළඟ දන් දෙන ස්වභාවය තියෙනවා, හැකියාව තියෙනවා. අන්නාගේ කුසගින නිවන්න කැමතියි. අන්නාගේ ශප කැමතියි. නිර්ලෝභීව දෙනවා එයා. කියලා දැනගත්තොත් එයා හොයාගෙන යන්න කැමතිද අකමැතිද? එයා ආසන්නයේ ඉන්න කැමතිද අකමැතිද? කවුරුත් බල කරන්න ඕනද? ඒ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. මේ යම් කෙනෙක් ඉන්නවා ධනෙ තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි යා තව කෙනෙකුට දෙන්න, තව කෙනෙක් කුසගිනි නිවන්ත කැමති නෑ. දැඩි ලෝභයි. අන්නගේ සැප කැමති නෑ. තරහා හිතින් වාසය කරන්නේ. එතකොට මේ කුසගින්න ඉන්න කෙනෙක් ඊටාම කුසගින්න ඉන්න කෙනෙක් කලකින් ආහාර ලැබිලා නැහැ. අර අන්නාගේ ශපත අකමැති කෙනා, අන්නාගේ කුසගිනි නිවන්ට අකමැති කෙනා කරා යයිද? කවුරු කෙනෙක් බලෙන් යවනවා යන්න කියලා. ඇදගෙන යනවා යාළඟට යයිද? යන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. යන්න කැමැත්ත උපදින්නේ නැහැ. ඇයි එයා දන්නවා අර ළඟට ගියා කියලා. එයාට කිසිම යහපතක් වෙන්නේ නැහැ කියලා. ආන් ඒ වගේ අපි දැනගත්තොත් කල්යාණ මිත්‍රයා අන් අය කෙරෙහි දක්වන ආකල්පය අදහස අපි පිළිගත්තොත් තේරුම් ගත්තොත් කල්යාණ මිත්‍රයා ඇසුරට අපි කැමති වෙනවා. කල්යාණ යහළුවන් ඇසුරට කැමති වෙනවා. කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා වාසය කරන්න කැමති වෙනවා. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයන් කැමති වෙන අය විදිහට, කල්යාණ යහළුවන්ට කැමති වෙන අය විදිහට, කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙලා වාසය කරන්න කැමති අය නම් ආන් අය නිතර සිහි කරන්න. එයා පිළිගන්න. මේ කල්යාණ මිත්‍රයන් මට අනුකම්පා සහගතයි. ඒ කල්යාණ මිත්‍රයෝ මගේ ජීවණයට කැමතියි කියන කාරණාව සිහි කරන්න. ඒක පිළිගන්න. ඒක පිළිගන්න කෙනා ඒක සිහි කරනවා. ඒක ධර්මතාවයක්. පිළි නොගන්න කෙනාට සිහි වෙන්නේ නැහැ. ඒකයි සිහි කරගන්න බැරි. බලෙන් හිතේ නොපවතින දෙයක් සිහි කරන්න බෑනේ. හිතේ නොපිහිටපු දෙයක් තියෙනවා සිහි කරන්නේ කොහොමද ඒක? හිතේ නොපිහිටියයි පිළිගන්නේ නැහැ ඒක. ඉතින් අපි මේ කල්යාණ මිත්‍රයා මාට මට අනුකම්පාසහගතයි මගේ දියුණුවට කැමතියි කියලා අපි පිළිගත්තොත් ඒක හිතේ පිහිටලා අපිට සිහි කරන්න පුළුවන් ඒක. අපි පිළිගන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයා මට අනුකම්පාසහගතයි මගේ දිනුවට කැමතියි කියලා. හිතේ ඒක ශීකරණ කොහොමද? පිළිගන්නේ නැතිද? නේ? තේරුණාද? දැන් ගොඩක් අය කියනවා මට මේක ශීකරන්න බෑනේ කියලා. ශීකරන්න බැරි හේතුව දැන් තේරුණාද? ආන් ඒක තමයි. ශීකරන්න නම් හිතේ පිහිටලා තියෙන්න ඕනේ. හිතේ පිහිටන්නේ කොහොමද ඒක? හ්ම්? හිතේක පිහිටන්නේ කොහොමද? ඉබේද? නෑ. නොවනින් කල්පනා කිරීම. නුවණින් කල්පනා කරන්නේ කොහොමද? මේ භාගතුන් වහන්සේ වදාහ ධර්මයේ පිළිගැනීම. භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ පිළිගත්තොත් ඒක එයාගේ නුවණ බවට පත් වෙනවා. ඊට පස්සේ ආන්නික කල්පනා කරනවා. එතකොට හිතේ පිහිටන ඒ ධර්මයේ. ඊට පස්සේ යාට සිහි කරන්න පුළුවන්. ඇතිවෙනද කාරණාව. ආන් ඒ නිසා කල්යාණ මිත්‍රයන් අපිට අනුකම්පා සාගතයි කියලා පිළිගන්න. කල්යාණ මිත්‍රයන් අපේ ජීවණයට කැමති කියලා පිළිගන්න. ආන් ඒ කෙනා කල්යාණ මිත්‍ර යමක්ද කියන්නේ එයා ඒකට කැමතියි. ඒක පිළිගන්නවා. එයා පිළිගන්නවා මට අවවාද කරනවා. මට අනුශාසනා කරනවා. ආන් ඒ බඳු කල්යාණ මිත්‍රයෝ ඇසුරු කිරීම මට ලාභයක්. මට මනා ලැබීමක්. මනා ලැබීමක් කියලා කියන්නේ ඊටාම හොඳ ලැබීමක්. පරිපූර්ණ ලැබීමක් කියලා කල්පනා කරනවා. පරිපූර්ණ ලැබීමක් කියලා කියන්නේ පරිපූර්ණ වශයෙන් යහපතම ඇති කරන ලැබීමක්. මනා ලැබීම කියන්නේ ඒකයි. අයහපත පොඩ්ඩක්වත් සිද්ධ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් යහපතම ඇති කරන ලැබීමක්. ඒකයි මනා ලැබීම කියලා කියන්නේ. එහෙම නැත්නම් නොමනා ලැබීමක් නේද? මනා ලැබීම කියලා කියන්නේ යහපතමයි ඇති කරන්නේ. ඒ විදිහට ASCII කරනවා. ආන් එතකොට කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා වාසය කරන්න පුළුවන්කම යාට ලැබෙනවා. එපමණකින්ම යා නිවන් මඟට බැසගන්න භාග්‍ය උදා කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපිට ඒ විදිහට කල්යාණ මිත්‍රයා පිළිබඳව ඉගෙන ගැනීමෙන්, කල්යාණ මිත්‍රයා පිළිබඳව සිහි කිරීමෙන් අපිට කල්යාණ මිත්‍රයන් ඇති අය බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට කල්යාණ යහළුවන් ඇති අය බවට පත් වෙන්න ඕන. නේද? ඔය අය කල්යාණ යහළුවන් බවට පත් වෙන්න ඕන. කල්යාණ යහළුවන් බවට පත් වෙන්නේ ඒ කල්යාණ මිත්‍රයාට යොමු කරනවා. කල්යාණ යහළුවෝ. ඒතර කල්යාණ යහළුවන් බවට පත් වෙනනම් ඒ අයගේ ಗುಣ කල්පනා කරන්න ඕන. මේ වගේ උතුම් අය අසුර කරන ලැබීම මට ලාභයක් කියලා සිහි කරන්න. ඒතර ඔය අය එකිනෙකාට මිත්‍රයි. මිත්‍රයි කියලා කියන්නේ ලාමක වූ ආශාවන් ඉටු කරගන්නට ඇති කරන යාලුකමක් නෙවෙයි ඒක. කල්යාණ යහළුවන් කියලා කියන්නේ කල්යාණ මිත්‍රත්වයේ වටා රැස්වන පිරිස, එකතුන පිරිස. කල්යාණ මිත්‍රයාගෙන් දහම් අනුශාසනාව ජීවණයට උපකාරයක් මිසක වෙනදක් ලැබෙන්නේ නැහැ නේද? ආන්ගේ අනුශාසනාව ඒ ජීවණයට ලැබෙන උපකාරය පුරුදු කරන්නා පිරිස තමයි කල්යාණ යහත. ඒ පිරිසම කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලයි වාසය කරන්නේ. එකිනෙකාට කල්යාණ මිත්‍රයා කෙරෙහි යොමු කරවීම ඒ අය තුළ සිද්ධ වෙන එකක්. අන් ඒ අය තමයි කල්යාණ යහළුවන් කියලා කියන්නේ. ඒ අය එකිනෙකාගේ ಗುಣ කල්පනා කරනවා, ಗುಣ සිහි කරනවා. එකිනෙකා කෙරෙහි අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය පුරුදු කරනවා. එකිනෙකාට උපකාර කරනවා. උපකාරයට බරව වාසය කරනවා. එකිනෙකාට අනුකම්පාව, මෛත්‍රිය කියන ಗುಣධර්ම පුරුදු කරමින් වාසය කරනකොට එකිනෙකාට උපකාර සහිතව වාසය කරනකොට ඒ පිරිස මහත් වූ සැපෙන් වාසය කරනවා. එයාට හිරිහැර බාධක නැහැ. මහත් වූ සැපෙන් වාසය කරනවා. ඇයි? කෙනෙකුට තව කෙනෙකුගේ අනුකම්පාව තියෙනවා. කෙනෙකුට තව කෙනෙකුගේ කරුණාව තියෙනවා. කෙනෙකුට තව කෙනෙකුගේ උපකාරය තියෙනවා. ඒතර ඒ පිරිසම සැපසේ වාසය කරනවා. අපිට යම් සැපක් තියෙනවා නම් ඒ සැප ලබා ගන්න උදව් වෙන්නේ කරුණා මෛත්‍රිය. අපිට යම් කෙනෙකුගේ කරුණා මෛත්‍රිය තියෙනවා නම් ඒක මහත් වූ සපක්. එහෙනම් මේ පිරිස එකිනෙකාට කරුණා මෛත්‍රියක් තියෙනවා නම් ඒ හැමෝම සැපෙන්නේ දින්නේ. හ්ම්? ආන් මේ විතර සැපසේ වාසය කරන පිරිස තමයි කල්යාණ යහළුවන් කියලා කියන්නේ. ඒතර මේ ලෝකයේ එකිනෙකාට සැපට කැමති කෙනා පරිපූර්ණ සැපක් ලබා ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයසුරේ. එහෙනම් මේ කල්යාණ යහළුවන් එකිනෙකා කල්යාණ මිත්‍රයාට යොමු කරමින් තමයි වාසය කරන්නේ. එනම් ඒ අය ඒ සිළු දෙනාම පරිපූර්ණ වූ සප කරා තමගේ ජීවිතය දිනු කරගන්න කැමති අයයි. ඒ අයට ඒ භාග්‍ය උදා වෙනවා. ආන් ඒ අයට තමයි භාගතුන් වහන්සේ මනාකොට දේශනා කළ ඒ උතුම් ධර්මයේ තියෙන්නේ. එයන් ඒ උතුම් ධර්මය අපි අසූ පමණින් අපට අයිති වෙන්නේ නැහැ. ඒ ධර්මයේ කිව් පමණින් අපට අයිති වෙන්නේ නැහැ. ඒ ධර්මයේ පාඩම් කළ පමණින්ම අපට අයිති වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මය අපට අයිති වෙන්න නම් මොකක්ද අපි කළ යුත්තේ? කල්යාණ මිත්‍රයන් ඇති අය බවට පත් වෙන්න ඕනේ. කල්යාණ යහළුවන් ඇති අය බවට පත් වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වූ අය බවට පත් වෙන්න ඕනේ. ආන් මේ විදිහට පුරුදු වෙන කෙනා ඒ විදිහට පුරුදු වෙන අයට ඒ භාගතුන් වහන්සේ විසින් වදාළ ඒ මනාකොට දේශනා කළ ධර්මය අයිතිකාරය බවට පත් වෙනවා. එහෙනම් අපි කවුරුත් පුරුදු වෙන්න ඕනේ කොහොමද? මම කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කල්යාණේ හලුවන් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලා වාසය කරන්න කැමති කෙනෙක් වෙන්න ඕනේ කියලා පුරුදු වෙන්න. හොඳයි එහෙනම් ශීල දෙනාතම ඒ භාගතුන් වහන්සේ විසින් ශීල සත්වයන්ගේ සැප ඇති කර ගැනීම පිණිසම දේශනා කළ ඒ පරම සුන්දර වූ ධර්මයට අයිතිකාරයෝ බවට පත්වීම පිණිස කල්යාණ මිත්‍රයන් ඇති අය බවට පත්වෙන්න හැකි වේවා. කල්යාණ යහළුවන් ඇති අය බවට පත්වෙන්න හැකි වේවා. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වී වාසය කරන්ටම හැකි අය බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා.